නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ सुखो बुद्धानम् उपादो सुखासन्धम् देशना सुखासङ्गस्य सामग्री समङ्गानं तपो सुखोति ප්‍රඥාවන්ත පින්වතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් මනුලව දෙවොලව සදෙවොලව වාසී සෑම දිනාට මෙලෝ පරලෝ හිදසෝ පිණිස පවත්නා සම්පත් හතරක් මේ ගාථාවෙන් දේශනා කරලා තියෙනවා සුඛෝ බුද්ධානං උප්පාදෝ සරුවක්ඥන් වහන්සේලා ලෝ පහළ වීම දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයාට හිතසුව පිණිස පවතිනවා සුඛා සද්ධම්ම දේශනා ඒ සරුවක්ඥන් වහන්සේ විසින් දේශන සද්ධර්මයේ දේශනා කරන්ට ලැබීම සදේවක ලෝකයාට ලොවේ ලෝතුරා සූ පිණිස පවතිනවා සුඛා සංඝස්ස සාමග්ගී සුඛේ තුළ ශික්ෂාකාමී සංඝ රත්නයේ සාමග්ගී භාවය දෙවි මිනිසුන් සැක සමස්ත ලෝකයාට හිතසුව පිණිස පවතිනවා. සමග්ගානං තපෝසුකෝ සමගියෝ ගිහිතෑදි සමදනාගේ මෙලෝ පල්ලව දියුණුව සඳහා කටයුතු කිරීම සැප පිණිස පවතිනවා. මේකයි ධාතාවේ කෙටි තේරුම. සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළ වෙන්නේ කල්ප කෝටි සතසාතර ගණනාවක් ගිහිල්ලයි. මේක සාරාසංකේ කල්පලක්ෂයේ පිස්සර සම්මංකර මේදංකර සරණංකර දීපංකර නම් සරුවක්ඥන් වහන්සේලා අතර නමක් පහළ වුණා. දීපංකර සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුදුවරයන් වහන්සේලා නැතුව හිස්වදේ වුණා. මොනතරම් දුර්ලභද මහා කල්ප අසංකේයයක් කියන්නේ සුළුපටු කාලයක් එහෙම නෙමෙයි. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංකේයයක් බුදුරජාන් වහන්සේලා නැතුව ගෙවිලයි මංගල සුමන රේවත සෝභිත කියන බුද්ධ ශාසන හතර පහළ වුණේ. සෝභිත සරුවක්ඥන් වහන්සේගෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුදුරු නැතුව විශ්ව දෙවුණා. ඊට පස්සේ තමයි අනුමදාසේ පදුම නාරද බුදුරජාන් වහන්සේ තුන් නම එක කල්පයක පහළ වුණේ. නාරද බුදුරජාණන් වහන්සේගෙන් පසුවත් මහා කල්ප අසංකේයයක් බුදුරු නැතුන් හිස්වදිය. ඊට පස්සේ තමයි සිවමතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේම අසංකේය හතරක්ම බුදුරයන් වහන්සේලා නැතුව කාලෙ ගෙවුණා. ඊළඟට පදුමුත්තරින් සිවමතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් මේ වෙනතුරු මහා කල්ප ලක්ෂයයි ඔය ලක්ෂ්‍ය තුල පහළෝනේ බුද්ධ ශාසන 16ක් පමණයි. අර සාදා සංකල්ප ලක්ෂ්‍ය ඇතුලේ පහළලා තියෙන බුද්ධ ශාසන 12යි. මොනතරම් ස්වල්පද මොනතරම් දුර්ලභද මේ විදිහේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක් යම් අවස්ථාවක ලැබුණා නම් ඒ ලැබෙන කාලයේ මුළු තුන් ලෝකයේම හිත සෝපිනිස පවතිනවා. කිමතුන් අහල ඇති දීපංකර සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේදී අපේ සුමේද තාපසෝ සිටියේ මහ බෝසතාණන් වහන්සේ බුදු වෙන බවට යෝරණ පතුල් ලැබුවා. ඒ වෙලාවේදී මේ දසදහසක් ලෝක ධාතු වල බුදු වෙන අවස්ථාවේ මෙන්න ප්‍රාත්‍යහාරී සිද්ධ වුණා. ඒ කියන්නේ දෙතිසක් මංගල්‍ය පූර්ණ නිමිති පහළ වුණා මුළු ලෝක ධාතුවේම. එතකොට මේ බුදු වෙන විවරණ ලැබූ දවසේ කොච්චර ඈත කාලයකද සාරාංශක කල්ප ලක්ෂණයක තිස්සර. එයින් පැහැදිලි වෙන්නේ මේ බුදුවරයන් වහන්සේගේ පහළ වීම ලෝක සිත ශෝකලිස පවතිනවා. ඒ කියන්නේ එදා ඒ සුමේද තාපසයන් වහන්සේට යුරන් ලැබිච්ච වෙලාවේ උන්වහන්සේ මල් මැත්තේ පළඟ බැඳගෙන බෝධි සම්භාර සම්මර්ෂණය කළා. දහ වාරයක් මහ පොළොව කම්පා වුණා. ඒ දවසේදී නරකාදී සත් අතමා නරකේ දිමිනිවිලා ගියා. ප්‍රේතාපායේ සාතිපාසා නැති වී ගියා. ත්‍රිසං අපායේ භය ඇති ගැනීම නැති වුණා. නිත්‍ය වාරී සත්‍යෝ මෛත්‍රී සහගත වුණා. ඒ වෙලාවේ කුම් ලෝකේ කුතනකවත් ඉපදීමක් නැතුව ගියා. ඔය තනපත් මරණයක් නොවි ගියායි දවසේ. පුදුම ආශ්චර්යයක්. අන්ධයන්ට ඇස් ලැබුණා. දීරන්න කන් ඇහුණා. ගොළුවන්න කතා කළ හැකි වුණා. අංග වේකලා ඇති නිසිතේ අංග ප්‍රත්‍යංග පහළ වුණා. මිනිස්යන්ගේ ශාපිපාසාවෙහිත නොදැනී ගිය මහ පොළවේ උල්පත් මතු වුණා. මහා සාගරයේ හරදිය නිරිදිය වෙලා පස්සියොමින් පිටියේ ගියා. ගංගාවල් නොගලා හැමතැනම පස්සියොම් පිටියේ ගියා. මහ පොළවේ සද්දුණු පියුම් කියලා පියුම්පත් මහල වුණා. අහසේ ඕලම්බක පත්නේ කියලා එල්ලෙන පියුම් පහල වුණා. සෑම ගහක් වැලක් මුල පටන් අග දක්වා මල් වලින් පිරී පිරී පැවතුණා. මුළු ලෝක ධාතුවම පුදුම සුවඳක් ඇතිවී ගියා. මුළු ලෝක ධාතේන දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ දිව්‍ය විමාන බ්‍රහ්ම විමාන සහ චන්ද්‍ර සූර්ය මණ්ඩලයන්ගේ ආලෝකයේ අභිභවාගෙන ආලෝකයට ඇතිුණා. ඒ මුළු ලෝකයේම මේ බුදියෙන් ඉස්සර බුදියෙන් බවට යොරන් ලැබු දවසේදීම ලෝක මොනතරම් සනසිල්ලක් ලැබුණාද? ඒ වගේම අන්තිම ආස්භාවයේදී මව කුසේ ප්‍රතිසන්දි ගන්න දවසේ මව කුසෙන් ගිහි වෙන දවසේදී මාන පරාජයකට ලෝතුරා බුදු වෙන දවසේදී ධම් ශක්තියතුන් දේශන දවසේදී ආයුෂාස්පාද අත්හරින දවසේදී පිරිනමන දවසේදී දස දහසක් ලෝක ධාතු වල මේ මංගල්‍ය පූර්ණ නිති පහළ වුණා. එතකොට බණක් නොවසා ධනක් නොදී බුදු කෙනෙකුන් වහන්සේ උපදින එවාගෙන මේ මේ අවස්ථාවවලදී මොනතරම් ලොවට ශනිසිල්ලක් ලැබුණද එකමනක් නෙමෙයි සරුවක්ඥන් වහන්සේගේ ජීවමාන කෙටි කාලය තුළදී බණපදයක් ඇසූ පමණින් කෙලෙසුන් නැසා මඟඵල නිවන් ලබාගත් පිරිසතුරින් සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා සනසුනා නිවනටපත් වෙලා ඒකා විශාල පිරිසක් නිවන් දුටුවේ සරුවක්ඥන් වහන්සේ නමක් පහළ වූ නිසා නේද? සරුවක්ඥන් වහන්සේගේ දැකීමෙන් පමණක් මොනතරම් දෙනෙක් සැනසුණාද දෙව්ලොවට බඹලොවට ගියාද? මේ අනුව සලක බැලීමේදී ඕනෑම විපතක වැඩි සිටි කෙනෙකුට පිහිටක් ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලය නිසායි. සවැත් නුවර හිටියා කවදාකවත් ධනක් පිනක් නොකළ අදින්න කුබ්බක කියලා මහා ධනවත් බ්‍රාහ්මණයෙක්. එකම පුතෙක් සිටියා මේ පුතාගේ කනේ පළඳලා තිබුණේ සංකරුවන් විසින් කරවන පළඳනාවක් නෙමෙයි. ඔවුන්ට ධනෙ දෙන්නේ වෙයි කියලා රන් කෑල්ලක් අරගෙන තල්ල කාලා විදලා කනේ එල්ලුවා. ඒක මට මත්සන් කරලා ඉල්ලපු නිසා ඒකට මත්ස කුණ්ඩලිය කියලා කියන ඒ ආභරණය. ඒ නිසා ළමයාට කියවන මත්ස කුණ්ඩලිය කියලා. මේ දරුවාට නිසිසේ කන්ද බොන්න දුන්නේ නැහැ. 87 කෝටියක් ධනෙ නිදාංගත ගෙදරක්. නමුත් එකම දරුවාට සැලකෙන්නේ ලෝභකම නිසා, මසුරුකම නිසා. අන්තිමේදී දරුවාට පාන් රෝගය ඇගෙන මරණ මංචකයටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇතිට මේක ලක් වෙලා එදා උදෑසන දෙමිදුලට වැඩියා. දානයක් පිණිස නෙමෙයි දරුවාට අනුග්‍රහ පිණිස. මේ දරුවා පිටේ පැත්තට හැරිලා යන්නේ දිනදාගෙන හිටියේ. ඒක උස්සන්න බෑ, අත උස්සන්න බෑ. සරුවඥන් වහන්සේගේ බුදු රැස් දාදා දිස්ත්‍යයට වැටනාම අපහසයෙන් හැරිලා බැලුවා. බානකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිදුල වැඩෙන්නව රන් සඳක් වාගේ දිලිකෙමු. මේ දරුවාගේ තේ පැහැදීමක් ඇති වුණා. මෙච්චර කලක් මං හිතා මේ මේ විදිහේ උත්මේ දකින්න මට ලැබුණේ නෑනේ. මොනතරම් කාන්ත පැවැත්මක්ද ශරීරයෙන් රැකී දෙන තරම් මොනතරම් දියුණු මනසක් යද්ද මට ධන ගහන්න පුළුවන් වුණා නම් දැන් ගිහින් ධන ගහලා වඳිනවා නේද? දෝත්නගා වඳින්න පුළුවන් නම් වඳිනවා නේද? ඒකෙත් දැටි මේ වෙලාවේදී මේ මහෝත්තමයන් වහන්සේට මගේ নমස්කාරය වේවා මගේ ජීවිතේ පූජා වේවා කියලා හිත පහදවා ගත්තා. එක්කල එක්කල දැක්කේ සරුවත්යන් වහන්සේ ආපහු වැඩියා ටික වෙලාවකින් දරුවා සුතේලා සෞදසා භවනේ දෙව් කුමරෙක් වෙලා උපන්න මත්ස කුණ්ඩලි නමි. දවස් 7ක් ඇතුළතදී මේ මත්ස කුණ්ඩලයේ දිව පුත්‍රයා මොනතරම් පුදුමයක්ද තමන්ගේ ක්‍රියා দমনය කරලා ඒ ගෙදරට බුදුපාමොක් සංගරෝණ වැඩම කරවලා දහම් දේශවලා දම් දෙවලා දහම් දේශවලා 84000ක් දෙනාට මඟඵල නිවන් ලබන්න සැලැස්සුවා දිව පුත්‍රයා මිනිස් වෙෂයෙන් ඇවිල්ලා ඒක මහා පුදුම සිද්ධියක් මේ තරම් අසරණයන්ට පවා පිහිටක් වුණේ සරුවක්යන් වහන්සේ පහළ වූ නිසා නේද අසල සෝදකයෙක් වශයෙන් සිටේ සුනියට කියන අසරණයා බුදුරජාණන් වහන්සේගේ දැකීමෙන් බණ ඇසීමෙන් පැවිදි වෙලා සෞඛලස් නසා රහත් වුණානේ සොහොන් දිනේ මුත්තු ශරීරයත් එක්ක බඳ සබා තිබුණු අහිංසක සෝපාත දරුවාත ශරුවඥන් වහන්සේ දේශ වචනෙන් මේ දඬුන් දෙහිලා අරිහත්ත්වයට පත්ලා බුදුපාමුවට ඉලතයි දුණා නේද ගලෙන් පලින්ද ගියේ වක්කලේ ස්වාමීන් වහන්සේ එක බණපදයක් දේශූ පමණින් උන්වහන්සේ අහසේදීම රහත් වෙලා බුදුපාමුලට ආවා නේද මේ වාගේ පුදුම සිද්ධි සද්දුමාලා කියන මේ දාසියේ දෙන්නේ වැළඳා ගන්න ගිය වෙලාවේ සරුවක් යන වාසේ දැකලා වැඳලා බණහලා පරිදේලා අරිහත්ත්වයට පත් වුණා. පුණා දාසිය සරුවක් යන වහන්සේගේ විදේශ ගමනක් වළක්වලා බණහලා පරිදේලා අරිහත්ත්වයට පත් වුණා. ඉසා ගෝතමයේ පුතාගේ අභාවයෙන් සුදුණු විදිහේ මානසික පීඩාවෙන් ශෝකයෙන් පරිතරි ඉන්න වෙලාවේ බුදුපණ පදයක් ඇසීමෙන් සෝවාන් වෙලා සහිතව අරිහත්ත්වයට පත් වුණා. අවුරුදු 120ක් වයස ඇති බහුකුත්තිකා කියන උපාසිකාව බුදු සසුනේ මෙහි නිසස්නේ පැවිදෙලා සරුවක් යන වාසේ පිරිසුදා වඩන කොටගෙන ඇදලා එතෙන් දෙසෝ දහමේ තුමිය දින දිගා වෙලාම නැගිට ගන්න බැරි සත්‍යයෙන් ඉඳගෙනත් හරිහත්යටපත් වුණා. රූපගත ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට අතක් පයක් ඔසවන්න බැරි තරම් සුදුමාකාර පිළිකා රෝගයකින් මුළු ජීවිතේම අවාසනාවන්තව ඉන්න වෙලාවේ සරුවක් යන වාසේ වැඩම කළා කළ උපස්ථානයෙන් ආදේශෝ දාමින් ඒ ආසනයේදීම ඒ රැකිරීගත් විලාසෙන් අරියස්සේටපත් වුණා මේ වාගේ පුදුම අසරණ ලෝකයාට පිහිට වෙන්නේ සරුවක් යන වාසේගේ පහළිය මොනතරම් උපකාරී වුණාද ඔය අතර රජවරු මැතිවරු චෝරු සේනාපතිවරු මහා ධනවත් සිටවරු එවාගේම নানা ප්‍රකාර උසස් පුද්ගලයෝද මේ බුදු සසුනේ පිහිට ලබාගෙන සුගතේත නිවනටපත් වුනේ සරුවක්ඥන් වහන්සේ පහළ වූ නිසායි. එවාගේම සරුවක්ඥන් වහන්සේ දෙසන්නා වූ මුල යහපත් වූ නද යහපත් වූ අගයහපත් වූ සදාම් අමාව අහලා මොනතරම් ජනතාවක් මඟඵල නිවනේ සැනසුණාද. කලමිනි ධර්ම දේශනාවේ ධම්සක් පැතුම් දේශනේ පවත්වන දවසේදී දසදහසක් ලෝක ධාතු එකම සුවඳින් සුවඳවත් වෙද්දී එකම හඳින් දසදහසක් සත්වල කෙලවරට ඇසෙද්දී අසංකේයයක් පිළිස අමා මහ නිවනට ප්‍රත්‍යුනේ සදාම් දේශනාව සත්ව පිණිස පවත්නා නිසා නේද එවාගෙම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේද සෝවාන් ඵලයට පත් වූ අතර 18 කෝටියක් බ්‍රහ්මයන් අරිහත්ත්වයට පත් වුනේ මේ බුදුබණ පද නිසායි මහා මංගල සූත්‍ර දේශනාවසානයේදීද චූල රාහුල වාද සූත්‍ර දේශනාවසානයේදීද පරාභව සූත්‍ර දේශනාවසානයේදීද එවාගේම සම්මා පරිබාධනීය සූත්‍රයේ කලා විවාද සූත්‍රයේ සූතක සූත්‍රයේ චූල විහ සූත්‍රයේ මහා විහ සූත්‍රයේ ආදී වශයෙන් දේශනාවසානයේදී මහා සමය සූත්‍රාදී දේශනාවසානයේදී අසංකේය අසංකේය බැගින් සෝවාන් ආදී යත මාර්ග පාලදී කෝටි ලක්ෂය බැගින් පිරිස අරිහත්ත්වයට පත්වුනේ බුදුබණ දේශෝ නිසා වේද. සමහරකේක දේශනාව 84000 ගණන් දෙනා මඟඵල නිවන් ලබාගෙන තියෙනවා. 40000ක් එක විට එක බණ පදයහල රහත් වූ භික්ෂු පිරිස ඉඳලා තියෙනවා. එක බණ පදයකින් 20000ක් භික්ෂුන් එකේ කාර්යහත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වාගේ සංඛ්‍යාවක් වෙන්නෝ ඉක්ින දෙන්නා ආදී වශයෙන් මඟඵල නිවන් සෝයේ සැනසුනේ බුදුබණ පදේ නිසායි. සරුවක්ඥන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් ශ්‍රී ලංකාවෙත් ජම්බුද්දීපෙත් වෙනත් රටවලදීත් මොනතරම් බුදුබණ නිසා මනුලව දෙව්ලොව බඹලව සම්පත්ම කෙලවර අමාමා නිවන් ලැබුව නිවන් සුව ලැබුවා කොතරම් ඉන්නවද අපේ ලංකාවේ හිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ දවසේදී ආරාධනාගලට ගොඩ වෙලා සාමණේර සුමන සාමණේරයන් වහන්සේ කළ ආරාධනෙන් දසදහසක් වලින් දෙවියෝ මේ ලක්දිවට පැමිණියා. එතෙන්දී මිහිඳුන රහතන් වහන්සේ මිහින්තලා පහුවේදී සමචිත්ත පරියාය සූත්‍රය එකට සංයෝජන පරියාය සූත්‍රය කියලා කියන එක දේශනේ පැවැත්වූ වෙලාවේ කෝටි ලක්ෂයක් දෙනා රහත් වුණ අසංකේයයක් පිරිස නිවන් දැක්කා මේ බුදුබණ පද ඇසීමෙන් එවාගෙම දවස් හතක් ඇතුළතදී මිහිඳු මහ රහතන් වහන්සේගේ දේශනා අටක් නිසා 8500ක් දෙන ලංකාවේ පළමු වරට මඟඵල නිවන් සෝයටපත් වුණා. එවැගේම වැඩි කලක් යන ඉස්සර 40000ක් වික්ෂු සංඝයා වහන්සේ ශ්‍රී ලංකාවේම පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වෙලා කල්මු අරතේ ශ්‍රී ලංකාවේ තූපාරාම සංඝානා නමින් නිහිතක කම්පා කරවමින් සංඝානා කරන්න සමත් වුණා. එවැගේම අද දාස දක්වාසේ ලංකාවේ විදේශ බෞද්ධ රටවලත් මේ ශ්‍රද්ධාර්ම නිසා මොනතරම් දෙනෙක් සුගතියට නිවනට මඟ පාදාගෙන කටයුතු කරනවාද එනිසා මේ ශ්‍රද්ධාර්මයේ දේශනා කිරීම දෙවියන් සහිත සමස්ත ලෝකයාට හිතසුව පිණිස පවතිනවා සුඛා සංඝර්ෂ සාමග්‍රී කියන තැනදී සංඝ නමින් මෙතන හැඳින්වෙන්නේ ලෝක දාසයේ කොටක සමූහ කණ්ඩායම් ඉන්නවා සරුවක්යන් වහන්සේ අග්ගප්පසාද සූත්‍රයේදී දේශනා කළා යාවතා බිත්තේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමස්සායති මේ ලෝකේ යම්තා පිරිස් ඉන්නවා නම් සමූහ කණ්ඩායම් ඉන්නවා නම් ඒ සියල්ල අතුරෙන් තථාගත ශාවක සංඝ රත්නය අග්‍රයි ත්‍රිපටිපන්නතාවේ ඒ අනන්ත ගුණ ඇති ආර්ය මහා සංඝ රත්නයේ තුන් ලෝකේම අග්‍රගන්නේ වූ ශාවක පිරිසක් ඒ මක්නිසාද මේ සංඝ රත්නයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිමිති ශෝභන ගමනින් ගමන් කරන පිරිස. ඒවා කියන්නේ නිර්වාණයට අනුලෝම වූ මාර්ගයේ ගමන් කරන පිරිස. නිර්වාණයට විරුද්ධ වූ අවිරුද්ධ මාර්ගයේ ගමන් කරන පිරිස. අන්තර්දේ වර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් කරන පිරිස. එවැගේම අවංක අකුසල අජින්ම තියෙන ලක්ෂණ ඇති සිදු මාර්ගයේ ගමන් කරන පිරිස. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවෙන් යෙදෙන නෛර්යානික ප්‍රතිපදාය දෙන පිරිසක් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් අනුයාත මාර්ගයේ ගමන් කරන පිරිසක් එවැගේම චන්ද්‍රෝපම ප්‍රතිපදාවට නාලක ප්‍රතිපදාවට චෝතක ප්‍රතිපදාවට රස විනේත ප්‍රතිපදාවට සංවේක ප්‍රතිපදාවට සහ චතුපත්‍ය සන්තෝෂ භාවනාරාමතා දීපක මහා ආර්යවත් ප්‍රතිපදාවට පිළිපන් පිරිසක් යොදුන් සිය දහස් ගණන් දුර සිට පැමිණ කරන පූජාවත් මහත්ඵල කර දෙන්නේ ශ්‍රාවක පිරිසක්. සජනති අනුත්‍යාදීන් උදෙසාද නෑ දැහිතුණු කුලන් උදෙසාද සංග්‍රහ වශයෙන් සකස් කළ ආගන්තුක සංග්‍රහයන් මහත්ඵල කර දෙන බැවින් පාවනීය ගුණ ඇති පිරිසක්. තමන් උදෙසාද අනුන් උදෙසාද මෙලොව පරලොව උදෙසාද ලෞකික ලෝකෝත්තර සතු උදෙසාද කරන දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනේය ගුණ ඇති පිරිසක්. දොහොත් නගා වැඳීමෙන් තමා ලෞකික ලෝකෝත්තර සම්පත් ගෙන දීමට සමත් වන බැවින් අංජලි පරණේ ගුණ සමන්වාගත කිරිසක්. දෙවියන් මනුෂ්‍යයන් සාත සමස්ත ලෝක සත්වයාට ලෝහි ලෝතුරා සම්පත් එලා ගැනීමට හේතු වෙන උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යස්ථේත්‍ර ගුණ සමන්වාගත ශ්‍රාවක කිරිසක්. ඒ මේ ශ්‍රාවක සංඝරත්නය යම්තා සමග සම්පන්නව වාසය කරන ශේෂ්ණ ඒ තරමට ලෝකයාට හිතසුව පිණිස පවතිනවා. ලංකාවේ රුවන්වැලි චෛත්‍ය රාජයන් වහන්සේ උදෙසා මුල් දවස බණ දවසේදී විදේශ රටවලින්ම 96 කෝටියක් රහතන් වහන්සේ එකතැනට වැඩියා. හරි ඉස්සලා අහලා තියෙනවා ධම්සක්තයතුන් දේශනාවැනි අවස්ථාවලදී දෙවි දේවතා වූ ඉදිකතු මලක් යන 60 70 80 කුඩා සියුම් ශරීරමවාගෙන බණ ඇසුවයි කියේ. ඒ වාගේ මේ මළුවට ඇවිල්ලා මේසා විශාල පිළිසක් කොහොමද හිටියේ? සාමග්‍රීය ධර්මයේ පිටා එක හිතින් එක ආකාරයෙන් උන්වහන්සේලා ඒ සමාගයේ අවිමානසික ශක්තිය පාවිච්චි කළ නිසායි. රෝහණ ගුප්ත කියලා රහතන් වහන්සේ නමක් දිලංග වැඩෙන්නා තැනදී උන්වහන්සේ උපස්ථාන කරන්න ආව රහතන් වහන්සේලාම 30000ක්. ඔය අතරකදී සක්ෂිත කියලා අතහරිදි අත උපසම්පදායෙන් අතවස් ඇති ස්වාමීන් වහන්සේ නමක් සිටියා. ඔය අතර විශාල ගරුණෙක් පියාඹගෙන ආවා මේ රෝහණගොත් රහතන් වහන්සේ තෝතන් කරමින් සිටියේ නිමිස් වෙතින් නාග මානවකේ. මේ නාග මානවකයා දහගෙන යන්දාවා විශාල ගරු රාජේ. අර 30000ක් අභිඥා බල සම්පන්න රහතන් වහන්සේලා සිටින්නේ මේ නවක උපසම්පදායෙන් අවුරුදු 8ක් ඇති සත්‍විත ඉස්තර රහතන් වහන්සේ එක පාරකම විශාල ගල් පර්වතයක් මවලා ගල්ගේ ඇතුළට මේ ඕනගොත්ත මහ රහතන් වහන්සේ සහිත මේ මානවකයා ගත්තා ගලේ හැක්කිනා අර ගුරු රාජා ආපස්සට ගියා. මේ වාගේ සාමග්‍රී භික්ෂුන් වහන්සේලා නිසාද මෙහෙම ආශ්චර්ය දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. එරෙනාගේ සෝවනගොත්ත රහතන් වහන්සේ කියලා තියෙන මේ රක්ෂිතනම නොහිතියා නම් මේ 30000ක් දෙන නින්දාවටපත් වෙනාද මේ මානුෂයා ගැන ඥානන් කියලා. මේ වාගේ ලංකාවේ নানা දිසා භාවයන්ගේ දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් සංඝ රැක එකට වැඩ ඉඳලා තියෙනවා එකතන ධම්පිලි අරගෙන තියෙන එකතන වාඩි වෙලා සමගි සම්පන්නව ධර්ම සාකච්ඡා කරලා තියෙනවා එවාගේ විනය සාකච්ඡා කරලා තියෙනවා ඒ විදිහට සංඝයාගේ සාමග්‍රිය නිසා තමයි ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය බැබළුනේ වෙනත් ලෝකයක වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාවේ ගරුත්වය ඇතුනේ මේ සාමග්‍රිය සංඝ රත්නයේ ලංකාව වැඩි සිටින නිසායි අවුරුදු 1000ක් තරම් කෙටි කාලය ඇතුළතදී තමයි නිකායවල් බෙදලා ඒ විදිහට වෙනස් වීම ඇති වුනේ නමුත් ශ්‍රී ලංකාවේ තේරවාද බුද්ධ ශාසනය යම්තාක් පවතිනසේක් පවතිනවා නම් ඒ තාකල් මේ සංඝ සාමග්‍රී පැවතිනවා ඒ පැවතීම නිසා දෙවියන් සහිත සමස්ත ලෝකයාට චිත්ත ප්‍රසාදයෙන් දාන ශීල භාවනාවේ කුසල රැස්කර ගනිමින් ලෝකේ ලෝතුරා සම්පත් නෙලා ගැනීමට පහසු වෙනයක් සැලසී තියෙනවා. කොතනෑනුවර 500 500 ලැබීම් සිසු පිරිස් ඇති ධර්මදර විනයදර මහා ඉස්තර දෙනමගේ අසාමාග්‍රී නිසා බුදුරජාන් වහන්සේ මුණතරන් උත්සාහගතද සමග සම්පන්න කරවීම පිණිස ඒ ලාමයේදී සරුවක්ඥන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළ බණපදයක් සිහිර නැගෙනවා. වාසේ දින කීපයක් මුන්වහන්සේලාට අනුශාසනා කළා කිසි කෙනෙක් ඒකට නැමුනේ නැහැ. අන්තිමේ උන්වහන්සේ පාර්ලිය වනයේට වැඩියා පිරිසින් ඉවත් වෙලා තුන් මාසයක්ම සංඝයාගෙන් ඉවත් වෙලා පාර්ලිය හතරාගේ උපස්ථාන ලැබෙනින් ඒ වස්සාන කාලයේ ගෙව්වා 10 වෙනි වස්සාන කාලයේ පාරමිතිය වනේ එදා සාරුවක්යන් වහන්සේ දෙසූ දේශනා තුළින් වැදගත් දේශනාවක් තමයි බෝධිසත්ව දීඝායු කුමාරයන් වහන්සේගේ ප්‍රවෘත්තිය. ඒක සඳහන් වෙන්නේ දීජීතී කෝසල ජාතකයේ තියෙනවා. දීජීතී කෝසල රජතුමා කුසෝ ධනවේ රාජ්‍ය කළා. මෙතුමා පරම ධාර්මිකයි. තමන්ගේ රටවල් කියන සලකන්නේ දරුවන්ට වගේ කතා කරන්නේ පුදුම මෛත්‍රියේ වචනේ රජතුමාගේ ධාර්මිෂ්ඨකම නිසා ඇමති මණ්ඩල ඒකත් වඩා ධාර්මිෂ්ඨව පැවතුණා ඇමති මණ්ඩලගේ ධාර්මිෂ්ඨකම නිසා වෙනත් ප්‍රදේශ භාර නිලධාරිවරු ඒකත් වඩා ධාර්මිෂ්ඨ වුණා එනිසා ජනපද වාසයේ සිටුවරියට වඩා ධාර්මිෂ්ඨ වුණා ජනපද වාසයේ මිනිස්සුරියට වඩා ධාර්මිෂ්ඨ වුණා මුළු මහත් ජනපදයේම රටම ඒකාත්මික වූ සාමග්‍රී රටක් වුණා වගේම බොහොම ශක්තියක භාවයටපත් වුණා. ඔය අතරේ කොයිතනකත් ඉන්නාර බතක් ඉගෙනකොට ඉගෙන නැති ඇට තියෙන වගේ දුෂ්ට කුජලෝ ඔය අතරේ ඉන්නවා. එහෙම දුෂ්ට ඇමතියෙක් සිටියා. මේ ඇමතියා රජුරවන්ට ද්‍රෝහීකමින් රටෙන් පැනලා ගිහිල්ලා සාමන්ත රටක් තියෙනවා බරණැස් නුවර ඒ රජුරවන් එක්ක එකතු වුණා. ඒ රජුරවන් එක්ක මිත්‍ර වෙලා මොකද කෙරේ ටික දවසක් ගිහිල්ලා පුදුම තේලමක් කිව්වා. ඒ කියන්නේ මේ ජීවිතයේ කුසල රාජ්‍යරෝ හරිම හරිම දුර්වල පුද්ගලයේ එයාත් වගේ රාකය හරියට මැස්සු නැති නීවාදයක් වාගේ. ලේසියෙන් අල්ලා ගන්න පුළුවන්. අපි යම් මේක මේ රටට එකතු කරගමු, ග්‍රහණය කරමු, යටත් කරගනිමු කියලා ධර්මස් රාජ්‍යරුවන් උසිගන් වෙලා ඒ රාජ්‍යරෝ තෘෂ්ණාවෙන් හොදගන් වෙලා පිරිස පිරිවරාගෙන, සේනාව පිරිවරාගෙන ආව අකුසල ධනව අත්පත් කරගන්නවා. කුසල රාජ්‍යරෝ දීගීතේ කුසල රාජ්‍යරෝ කිසිසේ ප්‍රාණඝාතයට කැමති නෑ. බොහොම පිරිසුදු පංචශීල රකින්න කෙනෙක් පොහොයාට ශීල රකින්න කෙනෙක්. නිසා ඕනෙ කෙනෙක් රටගත්තා විදිහලා තමන්ගේ දේවියත් එක්ක අපරිසිද්ධ විලාසයෙන් යස්වලාගෙන මගට බහැලා ගිය. බොහෝ දුරස්ත ප්‍රදේශයක දුක්පත් ගම්මානයක කුමාර කර්මාන්තය කියන කෙනෙක් ළඟට ගිහිල්ලා තමන් රජ කෙනෙක් බව නොවගවා ඒ අත්‍යාත වක්තිලෙත් උදව් උපකාර කරමින් අත්හැර කර දෙමින් එහිදී ජීවත් වුණා. කොමින් අතරතදී මේ දෙවියට දරුවේ දරුවෙක් කුසේ පහළ වුණා. ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ. මේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍යානුභාවය නිසා මවත් පියක් දෙන්න බොහොම නිරෝගී වුණා. මේ දරුවා ඉපදෙලා ඉගෙන ගන්න වාසෙනතුරු දෙමෝපියන් අතරේම හදාගත්තා. මේ දරුවාගේ ආශිර්වාද නමක් හැටියට දීඝාවිය කියලා නම ලැබුවා. වාස 16 වෙනකම්ම Taman දන්නතා ශිල්ප ශාස්ත්‍රයේ දරුවාට උගන්වුවා. ඊළඟට දුරස්ත ප්‍රදේශයක විශාස අධ්‍යාපනයේ සඳහා දිසාපාමොක් ආචාර්යවරයන් වහන්සේ නමක් ඇති ගැව්වා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ බෝධිසත්ව දීඝායු කුමාරයා බොහොම උසස් සම්බෙමින් අධ්‍යාපනයේ සමත් වුණා. ඒ අතරේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා ගුරුවරයාට වැඳලා මව්පියන් දකින්න එන්න පටන් ගත්තා. දීර්ඝ මාර්ගයේ පාගමනින් නෙමෙයි දින ගණනාවක් වෙන්න තියෙනවා. ඔය අතරේදී පුදුම දෙයක් වුණා. ඒ කියන්නේ දීජීතේ කුසෝ රාජ්‍යරුවන්ට විශේෂ තීරතු එවාදීන් උඩුරැවල් සකස් කරපු ඇඳුම් අන්දපු කපු මහත්මයෙක් හිටියා. මේ කපු මහත්මයා දැන් සේවය කරන්නේ අර විරුද්ධ රාජ්‍යරුවන්ටයි. යෝධ රජුවන්ට හේලමක් කිව්වා මේ ජීවිතේ කොසෝ රජුව අහවල්ක නැහැ ඇඟිලා ඉන්නවා කියලා කොහොම හරි මේක දැනගෙන ඒ නිසා මොකද මේ බරණස් රජුව සිද්ධ කළේ තමන්ගේ සේනාව යවලා ජීවිතේ කොසෝ රජුවේ දේවිය දෙන්නම අල්ලගෙන අවින්න අද්දක පිටපැත්තට දැම්වලා සතු මල් පලන්දල අතුන් ඇඳුම් අඳවලා ඉස මුඩු කරවලා වගදේර ගාමින් සලකලා ගමන් අංජල සලකලා ගෙනෙන්න දකුණු වාහල්කඩ කඩින් පිටමන් කරලා ගෙලගස ආදාන මෙනේ හතරට පළවලාණ්ඩයි කියේ. මේ වගතර අරජන් යන වෙලාවේ දීගාය කුමාරයන් හරියට ඉස්සරහට හම්බ වුණා. ඒක තමා පුදුම සිද්ධියක්. දීගාය කුමාරයා මව්පියන් දෙන්න අඳුනගත්තා. මව්පියන් දෙන්න දීගාය කුමාරය අඳුනගත්තා. හැබැයි Tamanගේ පුතා බව අඟවන්න අකමැති වුණා පුතාටත් මේ වද ලැබෙයි කියලා. පුතත් ඒ වගේම හඳන්නේ ගැලපෙන්නේ නැතුව මේ වද පිළිසෙට එක්වාසු වුණා. වද දෙමින් යන පිළිසෙයි පසුපසින් එකතු වුණා. නමුත් මේ ජීවිතයේ කුසල රජුවන්ගේ මෛත්‍රී කරුණා මොනතරම් පුදුමද මේ දරුවාට අනුශාසනාවක් කරනවා. මේ අනුශාසනා වෙන කෙනෙකුට තේරෙන්නේ දරුවා උගත් කෙනෙක් නිසා ඒ දරුවාට හොඳින් තේරෙනවා. ඒ අනුශාසනා තමයි මා කෝතාත දීඝායෝ දීඝං පස්සමාරක්ෂං නයිකෝතාත වේරාණී වේරේන සම්මන්ති අවේරේ නිවතාත වේරාණි සම්මන්ති මෙන්න මේකයි ආවාදේ මේ ආවාදේ සියවර දහස් වල තියෙනවා වදගෙන වදතියෝ වැඩි වැඩියෙන් කරනවා මේක තියෙනකොට ඒ ඇත්තේ මේ නම් දොඩවනවා කියලා. හිතන්නේ නැතුව නම් දොඩවනවා කියලා. නමුත් එහෙම නන්දද වීමක් නෙමේ මනස සිහිනුවණින් තමයි මේ කුසාගේ අනාගත සුභ සිද්ධිය සඳහා ගුණවත් වේ කෙනෙක් හැටියට න්‍යායවාදී දුන්නේ. ඉතින් දරුවත් පස්යෙන් යනවා සඳුලක් වගුණන්නේ නැතුව යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් හිතේ දරාගෙන. දකුණු ආහාරක දෙන් පිට මං කළා පිට්ටනියේදී සෝම් පිට්ටනියේදී මේ මව්පියන් දෙන්නා දෙලියට විලාසරවල හතරට සැලුවා. මේ දරුවාට ඉතින් දරා ගන්න බැරි තරම් ආධ්‍යාත්මික දැලිල්ලක් ශෝකයක් ආවා. කැලියට ගියා. කැලියට ගිහින් හොඳටම ඇඬුවා. අඬලා ශෝකේ තුනේ කරගත්තා. තුනේ කරගෙන මොන පියදාගෙන කල්පනා කළා දැන් මගේ මව්පියන් දෙන්නට මම උපස්ථානයක් කරන්නට ඕන. කියලා අතේ සුළු මුදලක් තිබුණා. මේ මුදලින් සුරාතලකට ගිහිල්ලා සුරා ගෙනල්ලා අර ඒ මව්පියන්ගේ ශරීර කැබලි ආරක්ෂා කරගෙන ඉන්න මොර කඩුවන්න දෙවියෝ. ඔවුන් මේවා හොඳට දීලා නිදාගත්තා. එලා මේ දරුවා කැලෙන් දර කඩලා දරසෑයක් ගහලා මව්පියන්ගේ ශරීර කොටස් එහි ආදාහන කෙරේ. මේක රාජ්‍යරුවන්ගේ මසුමා අන්තලාවේ සීනඳුරු කවුලුවට පෙනෙනවා. රජ්ජුරුව දැනගත්තා මේ නම් මේ නැගුම් කාපු රජ්ජුරුවන්ගේ දරුවෙක් හරි ඥාති කෙනෙක් වෙන්න ඕනේ කවදා හරි මොහොතින් අපට අනුතරක් වෙන්න පුළුවන් කියලා හිතුවා. ඈත කියලා අඳුනගන්න බෑ. නමුත් මේ කටයුත්ත දැක්කා. මේ දරුවා දැන් එකලා වුණා. නගරයට පිවිසලා රජුරුවන්ගේ වෙන ඇතා බලන ඇද්දෝවාගේ අත්හලට ගියා. ඉතින් කිව්වා මානේ මම ආසරණ දරුවෙක්. මට පුළුවන් දෙදෙනෙහි ගත කරන්න. ආ හොඳයි මේ ඉඩ තියෙනවා වාඩි වෙන්න. මේ කෑම කිනා කන්න. මේ දරුවා ඒ ආහාර පානත් අනුභව කරලා කිව්වා මාම මට පුළුවන් වීණා ගායනා කරන්න. එතුන් කැමති ඉන්නේ වීණා නාදය අහන්න මං වීණා ගායනා කරන්නේ. පුදුම විදිහේ වීණා ගායනාවක් කළා. ඒ අද්දෝවට තේරෙන්නේ ඒ තරම් ලස්සනට වීණා ගායනා කරන්නේ. වීණා වාදනය කරමින් දීපිකා කියලා. මේ හඳ රජුරුවන්ගේ මාලිගාවට ඇහුණා. අත්හලතින් රාජ්‍ය මාලිගාවට ආසන්නමයි. පහෝදා උදේ ඇද්දෝවා ගෙන්නෑව කවුලිගේ වීණා වාදනය කෙරේ. ඒවා මහ රජවන් තුමනේ මේ ආගන්තුක ළමයෙක් අසර ළමයෙක් මගේ නිවහකින් ආවා මම ඒ දඩුවා එයාම දීලා දාගන්න දුන ඒ තමයි මේ වීණා වාදනය කෙරේ. එන හෙන්දි කියන්නේ මේක. පරිවාසයට ගෙන්න ගත්තා. මේ දීගාය කුමාරයා සංසාරේ මොනතරම් මෛත්‍රී භාවනා කරලාද? මේ මෛත්‍රී භාවනා බලය නිසා වෙන්න රජුරුවන්ගේ හිතේ පුදුම විදිහට පැහැදුනා. පැහැදිලා කව ළමයෝ මේ මාලිගාවේ රැඳෙන්න ওই නිදුල් යම දෙන්න සාප පිළ දාන්න කුණු භාගය අත් කරන්න ඔයාගේ දේවල් කිව්වා. මේ හැම දෙයක්ම කරන්නේ අර පියාගේ ආවාදයේ සිහියේ සබාගෙන. මේවා ටික දවසක් කරන රජුරෝ පුදුමයට පහදුනා. එනි කිසිම සේවකයෙක් නොකරන හැටියට බොහොම ඥානවන්තව මේ දරුවා මේ රජවාසනාවට සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු කරනවා දැක්කා. අන්තිමේදී රජවාසනේ අතුවතම ගත්තා සේවයට. රජ වාසනේ ඇතුළේ අභ්‍යන්තර කටයුතු කරන්නේ හැටියට පත් කෙරෙව්වා. මේ දරුවාගේ පුණ්‍ය මහාන්තතාවයි ප්‍රඥා මහාන්තතාවයි මෛත්‍රී බලයේ නිසායි එන්නේ රාජ්‍යරුවේ රාජ විසෝවරුයි සේවක සේවිකා ඔක්කොම පැහැදුනා මේ දරුවාගේ කටයුතු දැක. සමෝම ආශිර්වාද කරනවා. දෙනුනේ බොහොම ප්‍රසන්නයි. ගතපැතුම් වලින් බොහොම ප්‍රසන්නයි. එනිසා හැම දෙනාගේ සිද්ධාගෙන් අතර රාජ්‍යරුවන්ගේ රටේ පදවන වේදුරු බවටත්පත් වුණා. හැම දෙයක් පිළිබඳවම අර ਸਰවකාරණික ආමාත්‍යය කියලා හැම දෙයක්ම සෙයා බලන්නේ බාටදපත් වුණා. මේ තමයි කියන මතුවෙන හැටි. අන්තිමේදී රජුගේ එක පරම හිතවත් කෙනෙක් හැටියට හැසිරුණා. ඔය අතරේත රජුරන් දවස් වන මෝදබේනේ යන්න පිරිස පිරිවරාවේ. දාස්කනන් පිරිස එකතු කරගෙන අස්ස රටවලින් පිටත් වෙලා ගියා. මේ දීගාය කුමාරය අස රතේ පදාන්න බොහොම දක්ෂ නිසා අනිත් සියල්ලන් අතර වේගයෙන් පදවාගෙන බොහොම ඈතට ගියා. මේ ඈතට ගිහින් ඉන්න රාජ්‍ය රෝස්තුව දැන් පිළිසෙනකන් අපි ටිකක් ගෙමන් අරිමු කියලා ගහක් පොළේ නැවතුණා. මේ කුමාරයා වාඩි වුණාම කුමාරයාගේ කලවේ උඩ සිටියාගෙන රාජ්‍ය රෝ නිදාගත්තා. ඒ නාමයේදී මේ දීගාය කුමාරයාට අර පියාණන්ට මව්පියන් දුන්න රාජයේ සිහි වෙලා රාජ්‍ය රෝන්ගෙම කඩුව අතට ඇදලා ගත්තා. අයමත් ආවාද සිහි වෙලා කපුවට දැම්මා. තුන් සැරයක් එහෙම කළා. ඕක සීනෙන් දැක්කම මේ නිදාගෙනම රැද්දිලි. එකපාරටම සිගැස්සලා බිය වෙලා මෙන් අවදි වුණා. මොකද මහා රාජ්‍යනේ බිය වුණේ? ඒවා මේ ජීවිත කුසල රාජ්‍යවන්ගේ පුතේ කියලා මගේ දෙල්ල කපන්න හැදුවානේ. ආ ඒ මම තමයි පුතා කියලා නැගිට්ටා. නැගිටලා රාජ්‍යවන්ගේ තිරවල්ලෙන් අල්ලාගත්තා. කෙත් කලාපෙන් අල්ලාගෙන මම තමයි පුතා දැන් මරනවා කියලා කඩුව අමුරා ගත්තා. සසර රජු ලෝකෝ නෑ දරුවෝ මා මරන්න එපා මරන්න එපා කිව්වා. එනම් දෙවියන් වහන්සේ මෙන්න කඩුව මම තමයි ඒ රජුරුවන්ගේ පුතා දැන් ඔබ වහන්සේට මා එපා නම් දැන් මරලා දාන්න. නෑ දරුවෝ ඔබත් මම මරන්නේ. අපි දෙන්න ජීවිතාන්තය දක්වා ඕනෝන් සපත කරමු කියලා දෙන්නම කඩුවට දිර තියෙන දියුරුවක්. දැන් ඉතින් ওই ටික වෙලාවක් යනකොට සීනාසේනාව හැමිනියක්. සේනා පැමිණ වෙලාවේදී රාජ්‍යරෝ කීවා කිරිකොට දීගීපිය කුසල රාජ්‍යරුවන්ගේ පුතෙක් හම්බුනොත් ඕගොල්ලෝ මොකද කරන්නේ කියලා. සමහර කිව්වා ගලකසා දාන. සමහර කිව්වා අත්පාප සිඳින. සමහර කිව්වා කෙටි කෙටි ගන්නවා කියලා. රාජ්‍යරෝක කිසිම දෙයක් කරන්න බෑ. මෙන්න මේ තමයි පුතා. දැන් මේ දරුවා දීගීපිය කුසල රාජ්‍යරුවන් ගුණත් මගේ දරුවෙක්. දැන් අපි දෙන්නා පරම මිත්‍රයන් බාටපත් වුණා. දැන් මූල බුද්ධාධිමේ වෙනුවට තියන්න ඕන අපෝ කියලා රාජ්‍ය සභාවට ගියා. රාජ්‍ය සභාව ඇමතිවරු කැඳවලා කොහොම සාකච්ඡාව පටන් ගත්තා. ඒ වෙලාවේදී මේ දීඝායු කුමාරයා ඉදිරියේ ප්‍රශ්නයක් ඇතිවා. අද වද දෙන්නා වූ කුජලයන් ගැන ඒ වෙලාවේ සිය රජුන් කියපු කතාව ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවේදී මේ දීගාහි කුමාරයා පිය රජුන් දුන්න ආවාදේ මෙන්න මේකයි කියලා තෝරලා දුන්නා. මාතෝ සාත දීගාජෝ දීගම් පස්සේ දරුවෝ දීගාජෝ දිගු කලක් වෛර සබා නොගනු. මා රස්සන් කෙටි කාලයකින් මිත්‍රත්වයේ බිඳ නොගන්නු. නහිතෝතාත වේරාණි වේරේන සම්මන්ති. දරුව වෛරයෙන් වෛරයේ කිසි කලකට නොසන්සිඳේ. අවේලේනේ වතාත වේරාණි සම්මන්ති. දරුවේ මෛත්‍රියම වෛරය සංසිඳෙනවා. මෙන්න මේකයි මට දුන්න ආවාදයේ තියෙන්නේ. දරුවා දිනගායෝ දිග කලක් වෛරය තබා නොගනු. කෙටි කාලයක මිත්‍ර ධර්මයේ දිඳ නොගනු. දරුවේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැත. මෛත්‍රියෙන්ම වෛරය සංසිඳනවා කියන මේ බණ පදයයි මට දුන්න ආවාදය. මේක තියෙනකොට කොසල් රජුගේ බරණස් රජුරවන්ට කඳුළු වැగిරෙන්න පටන් ගත්තා. තමන්ට වද දෙමින් එක්ක යන වෙලාවේදී තමන්ගේ දරුවාට දීලා තියෙන ආවාදේ මොනතරම් ගරු කටයුතු එවාගෙන සනිසීමක් ආවාදයක් වෙන පිය කෙනෙක් නම් කියන්නේ කවදා හරි මේ විරුද්ධ රජුලා මරා දාලා රාජ්‍ය ගන්න කියලානේ. එහෙම මොනවද දෙයක්වත් නැහැ. වෛරය තියාගන්න එපා කියනවා කලක්. කෙටි කාලයකින් නිතර ධර්මයේ කඩා ගන්න එපා කියනවා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බවක් මෛත්‍රියෙන් වෛරය සංසිඳෙන බවක් තියෙනවා මේ තරම් ධාර්මිෂ්ඨ වූ සිල්වත් වූ ගුණවත් වූ නැනවත් වූ බෝසත් ගුණ ඇති කිය කෙනෙකුට මව් කෙනෙකුට නේද මම වදගුන්නේ කියලා ඒ ගැන මහා කම්පාවක් ඇති වෙලා ඒ පුතා ඉදිරියේ මව්පියන්ගේ සමාව ගත්තා ඊළඟට රාජ සභාවක් හැඳවලා කිව්වා දැන් මේ දරුවා මගේ දරුවෙක් මේ දරුවාට මේ රාජ්‍ය මම දෙනවා මගේ දියණියක් මම දෙනවා. එනිසා සුදී මේ දෙගොල්ලෝ ඔවුන් අතර මිත්‍රත්වයේ සබාවල රාජ්‍ය කරමු කියලා මේ රාජ්‍යයේ කොසල් කොසල රාජ්‍යයේ දීගාය කුමාරයාට පවරලා බර්ණස් රජුව සමංග රාජ්‍යයට ගිය. දිවිනේ මේ දෙපිරිස ඕනෝන් සාමග්‍රී ධර්මයෙන් යාපත් ජීවත් වෙලා සුගති පරායන වුණා. මේ ප්‍රවෘත්ති එදා සරුවක් යන් වහන්සේ කොසඹෑ නුවරදී අර දෙපිරිසටම දේශනා කළා. උන්වහන්සේ පහදා දුන්න බලන්ද මහණෙනි මව්පියන්ගේ ජීවිතයේ මේතරම් විනාශයට පත් කළ තෙද්දී ඒ දරුවා සාමග්‍රීට පත්ුනේ මක් නිසා දෙවසීම නිසා නේද ඥානය නිසා නේද මෛත්‍රිය නිසා නේද සසුන්ගතව පරිදීන්න ඔබ සෑම දෙනාටයි මේ සමග වෙන්න බැරි කියලා උන්වහන්සේ ආවාද කළා රාජ්‍ය පැහැරගෙන කෝෂ පෝට්ටාගාර පැහැරගෙන ශූරංගසනික පැහැරගෙන සියලුම සංපත් ශූරාගෙන ඉන්න වෙලාවෙත් මේ තරමට සාමාජීය ධර්මයේ පිළිපදන අබුද්ධෝත්පාද කාලවලදී පවා නැනවත්ය පුරුදු වුණා නම් බුද්ධෝත්පාද කාලයේ අයි සමගෙන්න බැරි කියලා වාද කළා. හැබැයි පසු කාලයක තුන් මාසකින් පස්සේ මේ දෙකටම සමගි වුණා. ඒ කියන්නේ දෙවියොත් ඔකට දෙදලා ගියානේ. අන්තිමේ මිනිස්සු දන් නොදී හරියන්නේ. මේ දෙපිළිගේ අසමගිය නිසා අන්තිමේදී සවැත්නෝත් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන සෙව්ව දැලුවා සමාව ගන්නේ අනුගමහිමියන් වහන්සේගේ සහායෙන් බුදුරජාන් වහන්සේ වැඩම කරවාගෙන බුදුපාමුල වැඳලා ශෝකේ තුනී කරගෙන සමාව අයදලා සමගි සම්පන්න භාවයට පත් වෙලා උන්වහන්සේලාගේ දෙලොව දුණුව නිවන් මඟ ආලෝකමත් කරගත්තා. මේන්ද පැහැදිලි වෙන්නේ සංඝයාගේ සාමග්‍රිය මොනතරම් අවශ්‍ය බව. එනිසා සංඝයාගේ සාමග්‍රිය යම්තා පවතිනවා නම් ඒ කර්මක බුද්ධෝත්පාද කාලයේ තව තවත් දියුණුවටපත් වෙනවා දෙවි දෙවියන් සහිත ලෝකයා පිහිට සෝපනිස පවතිනවා. බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාන හත්වෙනි දවසේදී පිරිනුවන් පෑ සත්වෙනි දවසේදී සුභද්දර පරිබ්‍රාජකතුමාගේ අමනෝක්ඥ වචනයක් නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුදුන් පිරිනිවන් පා තුන්වෙනි මාසයේදී නිතිනිපුර පසළොස්වක් බොහෝ දවසේදී පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ කළා. ඒ 500ක් දෙනා වහන්සේ සහඳිනු එකාලින් කියලා තියෙනවා අනාගතේ බුද්ධ ශාසනය කවුද රකින්නේ කියලා ප්‍රශ්නයක් ඇතිව වෙනවා ඒක හඳින් කියලා තියෙනවා ලද්දේ රක්ෂිසන්ති ලද්දේ රක්ෂිසන්ති කිය. මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ ශික්ෂාකාමී ලද්දේ සුඛය කියන ශික්ෂාකාමී සාමග්‍රී දික්සංඝයා වහන්සේ කියන එක ඒක හඳින් කියලා කියනවා. එදා මේ ධම්ම සංගායනාව ආත්මාශයක් ඇතුළත සිද්ධ කරන්නේ දුන්නා. මහා පොළොව නොඑක් වාර කම්පා වෙලා ඒ සංගායනාව පිළිගත්තා. ඒ වගේම දෙවෙනි වාරයේ යස කාකන්ද පුත්‍ර රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වර්ෂ 100ක් ජීවිතනදී දෙවෙනි සංඝානා සිද්ධ කළා රහතන් වහන්සේලා අත්‍යයක් දෙන එකතු වෙලා ඒ ගමනට මාස 8ක් පමණ කාලය ගත වුණා එනොත් මේ සංඝ සාමග්‍රි නිසා යරිදමක ගමන් ගන්නා ලද දසදහසක් වජ්‍ය කුත්‍රක භික්ෂූන් වහන්සේලා සසුනින් ඉවත් කරවලා බුදු සසුනේ මේ ප්‍රතිස්ථාවට පත් කරලා උනාසේලා ඒ කටයුතු සම්පාදනය කළේ සංඝ සාමග්‍රිය නිසා. බුද්ධ වර්ෂ 235 දී ධර්මාශෝක රජුගේ සහායෙන් මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කුමිනි සංගායනා සිද්ධ කළේ රහතන් වහන්සේලා 17ක් නමක් නව මාසයක් තිස්සේ. ඒ වාරයේදී සංඝ සෝදනය සිද්ධ කළා වග්ගි පුත්‍ර කෙවැනි භික්ෂූන් වහන්සේලා මිසදිටුගත් භික්ෂූ වේශධාරීන් 60000ක් ශාසනයෙන් ඉවත් කරවලා ශාසන සංශෝධනය කරවලා ධම්ම සංගායනා පවත්වලා සතවන් නමයක බුදුසණු පිහිටුවන් ලැබුණේ සංඝයාගේ සාමග්‍රී නිසායි මේ නිසා සංඝ සාමග්‍රිය කියන එක බුද්ධ ශාසනයේ চিරක් සිටේ නිසා දෙවියන් සහිත සමස්ත ලෝකයාගේ හිත සූප නිසා ඒකාන්තයෙන් පරතිනවා ඊළඟට සඳහන් වෙන්නේ සමග්ගානං තපෝසුකෝ කියන මේ බුද්ධ වචනයයි. ඒ කියන්නේ ගිහිතවදී අය බෞද්ධයෝ. ගිහිතවදී බෞද්ධයෝ යන්තා සමග සම්පන්නව කටයුතු කරනවා නම් ඒ සමග සම්පන්නව කටයුතු කරන්නා වූ බෞද්ධයන්ගේ එකතුව ඔවුන්ගේ පැවැත්ම, ඔවුන්ගේ සීලාදී ගුණ, ඔවුන්ගේ ප්‍රතිපදාව බොහොම සැපදායක බවට පත් වෙනවා. එයින් පැහැදිලි වෙන ඉතා වැදගත්ම සාධකයක් ඒකනේ බෞද්ධයන් ගොවිතැනක් කරට ඒක නිවනට සුගතියට නිවනට උපකාරණය දෙයටයි ගොවිතැන කරන්නේ. වෙළඳාමක් කරටත් සුගතියට නිවනට උපකාර වෙන හැටියට වෙළඳාම කරන්නේ. සාධකාරයක් කරට සුගතියට නිවනට උපනිශ්‍ර වෙන හැටියටයි සාධකාරය කරන්නේ. එවාගේම වෛද්‍ය සේවයක් කරට සුගතියට නිවනට උපකාර වෙන හැටියටයි වෛද්‍ය සේවය කරන්නේ. කවර හෝ ජීවනෝපායක් කරටත් ඒකා ජීවනෝපාය සිද්ධ කරන්නේ තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටියට මෙලවටත් පරලොවටත් නිවනටත් උපකාර වෙන ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ. මේක තමයි බෞද්ධ ජීවිතයේ වැදගත්ම තැන. ඒ කියන්නේ බෞද්ධය කියන වචනේ තේරුමම බුද්ධිමත් පිරිසක් කියන එකයි. සරුවක් යන ආශිර්වාදින බුද්ධෝ කියන බුද්ධයෙන් අග්‍ර වූ බැවින් බුද්ධෝ ඒ බුද්ධයෙන් අග්‍ර වූ සරුවක් යන ආශයගේ සරණ ගියේ ශ්‍රාවක පිරිසද බුද්ධත්වයෙන්වත් බුද්ධිය අනුගමනය කරන පිරිසක්. ඒ බුද්ධියවත් ප්‍රඥාව අනුගමනය කරන පිරිසක් බැගින් තමයි බෞද්ධය කියන මේ වචනේ හඳුන්වන්නේ. ඒ ඇත්තන්ගේ සෑම කටයුත්තක්ම අර බුද්ධි ප්‍රමාණය අනුව තම තමාගේ සුගතියට නිවනට අනුලෝම ගැන හැටියටයි පවත්වනු ලැබෙන්නේ ඥානවන්තව. වාඩි වෙන වෙලාවේ නැගිටින වෙලාවේ කතා කරන වෙලාවේ ඈම කන්න වෙලාවේ වතුර නාන වෙලාවේ හැම වෙලාවෙම බුද්ධියට අනුව ඒ කටයුතු කරන්නේ. නිදසුනක් වශයෙන් අපි කියනවා නම් උදේ පාන්දර නැගිටිනවා. නැගිටිනකොටම සමාගයේ නුවණ අවදි කරගන්නවා. ඒ කියන්නේ මම මේ නිදාගෙන සිටියේ ඇඳ මේ ඇඳ හදාපැත්තෝ නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා මෛත්‍රී සිත් පහළ කරගන්නවා. තවත් ගැඹුරට කියනවා නම් මේ නිදාගනීකේ කාලයේදී මගේ సంతානය තුල පහළ වූ චිත්ත, චෛතසික, භූත රූප, උපාදා රූප කියන මේ නාම රූප ධර්ම සෙනෙයක් සෙනෙයක් පාසා ඒ ඒ තැනම සත්ව කබලක අබපු පුරන්නක් නේ මේ බිඳිලිදී බිඳිලිදී යාමිච්චයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළපෙළී පැවතුනා දුක්ඛයි සමිතිකේ නොපවතී ඥානත්තයි පිළිකුල් බැවින් අසුබයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ නාම රූප ධර්ම සියල්ල දුක්ඛාරි සත්‍යයි මේ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයයි. මේ දෙක නැති නිවන ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයයි. මගේ මේ දවසේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාර වේවා කියලා එතින්දී අදිස්ථාන කරගන්නවා. මේ විදිහට සරක බැලීමේදී නිින්දෙන් අවදි වීමම බෞද්ධයෙක් හැටියටයි අවදි වුනේ. ඥානවන්තයෙක් හැටියටයි අවදි වුනේ. එපමණක් නෙමේ තවත් හිතෙනවා මගේ අද අවජෝතයන් පටන් නැවත නිදා ගන්නා තුරු දවස කාලය තුල මට අසුර ලැබෙන සීලම දෙනා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කියලා මෛත්‍රියෙන් හිත අවදි කරගන්නවා අන්න බෞද්ධ කරනවා. එවැන්ගේම තමන් නාම කාමරයට යනවා. රසිකලියට කැසිකලියට යනවා. ඒක තෙතෙන් දෙත්තේ වගේ තමන් විහිසේ අර වාගේ ත්‍රිලක්ෂණ විපස්සනාවක් හෝ මෛත්‍රී භාවනාවක් වෙන දෙයක් ගන්නවා. අපේ මේ නානකාමරයේ සකස් කරලා තියෙන ද්‍රව්‍ය ගැන බැලුවම නාන දේශන්ද, මුණ ශෝධන දේශන්ද, වතුර නල මාර්ගද, එවාගෙන හැම දෙයක්ම මේවා නිෂ්පාදනය කරගත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෛත්‍රී සිත් පවත් වෙනවා. දත්මගෙන වෙලාවේ මුණ ශෝධන වෙලාවේ දහත් එවාගෙම මොන පිහදාන වේලාවේ වතුර නාන වේලාවේ සබන් ගාන වේලාවේ ඇඟ උලන වේලාවේ හැම එකක් පාසා මාර්ගාගේ මෛත්‍රී සිත් එකින් එකට පවත්වා ගන්න පුළුවන් ඒක තමයි බෞද්ධකම ඒ වගේම තවත් දුරට ගැඹුරින් හිතනවා මේ නාන වේලාවේ මූණ ශෝධන වේලාවේ දත් සමදින වේලාවේ පහළවන චේතචෛතක භූත රූප උපාදාරෝප කියන මේ ධර්මතා සියල්ලම ක්ෂණයක් පාසා ඇතුව නැතුව යනු අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකින් නිතර පෙළෙනවා දුකයි කැමැති කේ නොකවති යනවා අනත්තයි පිළිකුල් දවෙන් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි හේත හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙක නැති ශාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට පරිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි මගේ මේ ප්‍රයත්න මේ මානසිකාර්යය මත චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා යමුරින් හිතුවා මේ වාගේ සරල වශයෙන් හරි ගැඹුරු වශයෙන් හරි තමන්ගේ හිත යොදලා ඒ කරන ක්‍රියාවල තමන්ට සුගතියට නිවනට උපාය මාර්ගයක් බවට සමුනවා ගන්න. ඒ වගේම තමන් යම් කිසි රාජකාරියක් සඳහා යෙදෙන්න තියෙනවා නම් ඒ රාජකාරියට සම්බන්ධ වෙන තැනට තමන්ගේ හිත මෛත්‍රියෙන් යොදවනවා. දැන් අපි හිතලා බලමු ආරෝග්‍ය ශාලාවක අපි සේවයට යනවා. ආරෝග්‍ය ශාලාවට ඇතුළත් වෙන විස්තර පිටත් වෙනකොට හිතෙනවා අපේ ආරෝග්‍ය ශාලා විද්‍යාහසේ දෙවි දේවතාවෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා ආරෝග්‍ය ශාලා භූමියේ යම්තාක් අපාද විපාද චතුෂ්පාද බහුපාද සත්වයෝ කුජ්ජලයෝ භූතයෝ එවාගේ ප්‍රාණීහු ආත්භාවයත්ෝ ස්ත්‍රීහු පුරුෂයෝ ආර්යෝ අනාර්යෝ දෙවියෝ මනුෂ්‍යෝ විනිපාතිකෝ ඉන්නවා නම් ඒ සියල්ලෝම නිදුක්ත්වා නිරෝගීත්වා සුවපත්ත්වා මුළුමහත් ආරෝග්‍යශාලා භූමියේම අපේ මෛත්‍රී පැවැත්වුවා. එවාගේ මෙතන සේවාවේ නියුක්ත වෛද්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වෛද්‍ය මණ්ඩලයට අපි එක එක්කෙනාට මෛත්‍රී සිත් පවත්වනවා. වෙන වෙනම කරන්න පුළුවන් නම් එතරම්ට ඒක ප්‍රයෝජනෙ වැඩි. එවතොට මේ වෛද්‍යවරුන්ට සේවක සේවිකාවන්ට වෙන වෙනම මෛත්‍රී කරලා තමන්ගේ හිතේ මෛත්‍රිය සම්බෙදා දෙනවා. ප්‍රතිින්න ඒ වෙලාවේදී තමන්ගේ හිතේ අර බුද්ධිමත් හිතක් බාට පමුණවා ගත්තා. ඒකෙන් සමාජලා බෞද්ධයෙක් වුණා. එපමණක් නෙමෙයි ඒ විදිහට මෛත්‍රී බලයේ විහිදුවාගෙන එතෙන්ද තනිඥාන ඒ හැමදෙනාම සමාගන්න පුදුමාකාර අවධානයකින් අනුකම්පාවකින් මෛත්‍රියකින් බලනවා කතා කරනවා සහයෝගය දෙනවා එතකොට තමන් කරන සේවය බොහොම ශනසිල්ලේ බොහොම සමාධියෙන් යුතුව සිදු කරගන්න පුළුවන් වෙනවා මේ වගේ බැංකු ආයතනයකට ගියත්, සාධිකායතන අමාත්‍යාංශයකට ගියත්, වෙනත් වෙනත් තැනකට ගියත්, එවාගේම වත්සකට ගියත්, කුඹුරකට ගියත්, වෙන වෙන තැනකට ගියත්, විදේශ රටකට ගියත්, මේ හැම තැනකදීම තමන්ගේ මෛත්‍රී සිත පැවැත්වීමේදී ඒක සහභාගී හැම දෙනාගේම సంతාන තුල අර වගේ මෛත්‍රිය පිහිටෙනවා. ඕනෑම දුර්දාන්ත පුද්ගලයෙකුට පවා මෛත්‍රී සිත යැවීමේදී ඕගේ සිත සුදාන්ත සීනීත සංපත් ඉවසිලිමත් සිතක් බාටපත් වෙනවා. මේක අවුරුදු 20 30කට ඉස්සර 1975 දී පුදුම සිද්ධියක් අපි අධ්‍යක්ෂය දැක්කා. අපේ හේතුවත් අපට දෙමව්පිය වාගේ උපකාර වෙච්ච හේතුවත් මහත්මයේ සිටිය සුමන කරුණාදත්නේ. ඒ මහත්මයා බොහෝම හිත දියුණු කරන කෙනෙක්. ඒ මහත්මයා <clears throat> සාධිකාරී වශයෙන් මේ වකට පොල් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිය හිටියා. ප්‍රධාන සභාපති බෞද්ධ නොවන බොහොම ධනවත් කෙනෙක්. එතුමා වෛලි අංශයේ දක්ෂයෙක්, මෙතුමා විදේශ විනිමය අංශයේ දක්ෂයෙක්, වෙනදාම අංශයේ දක්ෂයෙක්. නමුත් මේ සුමන <clears throat> කර්ණාදාත්ම මහත්මයාට කවදාකවත් අර ප්‍රධාන සභාපතිගේ කතා කරන්න දෙන්නේ. ඕකෙත් බැලුවොත් කුසියා වාගේ තමයි බලන්නේ. බොහොම නපුරුයි. කවදාකවත් විනා වෙන්නේ වචනයක් කතා කරන්නේ සහයෝගයක් දෙන්නේ නැහැ. නිසා මේ මහත්මයාට අවශ්‍ය වුණා එතුමා සමග මිත්‍රත්වය ඇති කරගන්න. එතුමා කීවා ස්වාමීනි එතුමා වැවිලි අංශයේ දක්ෂයෙක් ගයිනොත් තමන් විනිමය අංශයේ දක්ෂයෙක් ගයිනොත් මේ රටට විශාල ආර්ථිකයක් පොල් මණ්ඩලය මගින් ලබා දෙන්න පුළුවන් අපි දෙන්න සමග වෙන්න උපදේශයක් දෙන්න කියලා. ඒ වගේ ඒ වෙලාවේ හැටියට මා උපදේශයක් දුන්න බුදු ගුණ බල පිළිතුරන ඒ සභාපතිතුමා ඉදිරියේ ඉන්න හැටි හිතින් බලාගෙන එතුමාට මෛත්‍රී කරන්න. මෛත්‍රී කළ හිතින් කතා කරන්න. ඉතින් මේ මාත්මයා හොඳට හිතට අරගෙන මේක කළා. සතියකින් පසුව සම්මුඛ වීම වුණා මේකමකදී. ඉරලා කවදාකවත් නැති සිනා මුතු මුහුණක් දැක්ුවා. ඊළඟට දෙකකින් නැත මේකම නියමිත වුණා. සති දෙක පුරාම මෛත්‍රිය මෛත්‍රිය වඩලා එන සතියෙන් ශාලාවට යන වෙලාව පුදුම දෙයක් වුණා. ප්‍රධාන සභාපති වේලාසනින් ඇවිල්ලා දේශුව ළඟටම ඇවිල්ලා අතට අත දීලා පිටට අත දීලා බොහොම සුහදව කතා කරලා වාඩි කරවලා මිත්‍රත්වයෙන් එදා කටයුතු කරන්න පටන් ගත්තා. එතුමා ඒ ශේගෙන් ඉවත් වෙන තුරුම මිත්‍රත්වයේ පවත්වා ගන්න පුළුවන් වුණේ මෛත්‍රී බලය නිසා. මේ වාගේ සමන්ද කිසියම් සම්බන්ධතාවක් නැති කෙනෙක් වුණත් ඔහුගේ හිත මුරුදු භාවයට මෛත්‍රී සාගත බවට පමුණවා ගන්නට නම් මේ මෛත්‍රී චිත්ත තරංග විහිදුවීම අතිශයින් උපකාරී වෙනවා. එතකොට මේ මහත්මයා කිව්වා ඒ සාමග්‍රී වේල නිසා ඒ කාලේ හැටියට පොල් මණ්ඩලය මගින් ලොකු ආදායමක් ශ්‍රී ලංකාවට බෙදා හරින්න පුළුවන් වුණා කියලා. අන්න සමග්ගානං තපෝසුකෝ. සමගී වීම නිසා මොනතරම් ඒක සම්ප්‍රත්‍යයක්ද ලංකාවටම. මේ වාගේ තමයි අපි කරන හැම සේවාවකදීම අපි සමගියෙන් කටයුතු කිරීමේදී සමන්තත් ශනිසිල්ලක් අදීන සහයෝගය දෙන හැමත ශනිසිල්ලක් උදාවන අතරතේ මුළු රටේ ලෝකයේ මේ සමගිය සැපේ මේ සැප දෙවි යනවා. මේක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමග්ගානං සතෝසුකු සමයෝවන්ගේ තපසේවත් ප්‍රයත්න සීලයේ සපතක් වෙනවා මෙතන තපෝ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා තපෝ කියන මේ වචනේ තියෙනවා වීරියටත් නමක් තියෙනවා තප තපනේ කියන ධාතුවෙන් ඇදලා තියෙන තපෝ ඒ කියන්නේ වීරියෙන් කෙලෙස්ථාන වීරිය. දැන් ආතාපී කියලා කියනවානේ. ඒ කියන්නේ දැඩි ලෙස කෙලෙස්ථාන වීරියට ආතාප ආතාප තියෙනවා. ආතාප්ප කෙලක් තියෙනවා. එතකොට එන් යුක්ත පුද්ගලයාට නාථාපී කියලා. ඒ වගේ තමයි තප කියන එකෙන් විදියක් තියෙනවා. දැන් මෙතන කියන්නේ තපස නමේ සීලවන්ත බවයි. සීලවන්ත බව පමණක් නෙමෙයි යම්තා සුගතියට නිවනට යන පිළිවෙත් ඇතොත් ඒ සියල්ලටම තප කියන මේ වචනේ කියන තපස. දැන් අද මහා මංගල සූත්‍රයේ තියෙනවා තපෝච භක්මචාරියන්ත කියන වචනයක්. එතනක් තියෙනවා තේරුම් දෙකක්. එකක් තමයි වීර්යය, එකක් තමයි ආත්ම දමනය. ඒ කියන්නේ ආත්ම දමනය කියන්නේ පිළිවෙත් කිරීම. ඒතකොට මේ විදිහට මිනිස්යන් වශයෙන් බෞද්ධයන්ගේ පැවැත්ම තපසක් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිත සෝපනිත පවත්නා පිළිවෙත් කරු ජීවිතයක් වෙන්න ඕනේ. ගෙදර කෑම හදන ඉස්සෙනා හිතුවා නම් මා මේ හදන කෑම ආහාර පාන යන බාපර නැත්තන් දී ඖෂධයක් වේවා. ඒ නැත්තන්ගේ ආයු වර්ණ ශත බල ඥාන වැඩෙන්න මගේ මේ ආහාර පාන උපකාර වේවා. අන්න කපෝ. ඒ කියන්නේ සමන් පිළිවෙතට යෙදුණා. ඒ වෙලාවේ තමන්ගේ මෛත්‍රියත් ඒ ආහාරෙ පිටාසු වුණා. සරේ මේ ආහාර අනුභව කර නැත්නම් දෙපතක්ම වේදවා. කවදාකවත් ඒ ආහාර අජීර්ණ වෙන්නේ නැහැ. ඒවා ශරීරගත වෙලා හොඳින් නිරෝගී සුවය දීර්ඝාසයක් ගන්න ලැබෙනවා. එයින් තමන්ට පල්මුගතා නිසංස ලැබෙනවා. සුවඳ දෝතක් අරගෙන බෝධියට වත් කරනකොට පළමුව සුවඳයෙන් මේ දෝතයි. ඒ වාගේ අනුන් වෙත මෛත්‍රිය ඊළඟ කොට පළමුවෙන් තමන්ගේ సంతානයේ මේ මෛත්‍රිය සැපය ලැබෙනවා. මේක නිසා Taman හේතුසෝ පිනිසත් අනුන් හේතුසෝ බදාදීන පිනිසත් සමග ධර්ම හේතා කටයුතු කිරීම සාරවත්යන් වාසේ උපදේශයයි. එනිසා මෙතන සමග්ගානන් තපෝසුකෝ සමග වූවන්ගේ එකනේ සිල්වත් බව පිළිවෙස්හරු බව දෙවියන් සහිත ලෝකයාට හිත සූ පිණිස පවතිනවා කියන එක මේ පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් දෙවෙනි වසරේදී පමණ පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සාක්ෂි පොලිය දෙනුවර වාසීන් ඒගොල්ලන්ගේ එකම ගඟක් අරස් කරලා දෙනුවරට ජනපදවල ගොවිතැන් කිරීමට වතුර බෙදා ගන්න. එක උෂ්ණාදී කාලයක ග්‍රීෂ්ම කාලයක දුර්භික්ෂ කාලයක ජලය අඩු වුණා. මේ ජලය අඩු වීම නිසා පොලිය වංශයේ ගොවියෝ ඒ පැත්තට රජහරවා ගන්න අනිත් පැත්තට දෙන්නේ නැති. සමානයේදී ශාක්‍ය වංශයේ ගොවියෝ ඒ සත්‍යයට වතුර හරවා ගන්න අනිත්‍යයක් දෙන්නේ නැති. මේක නිසා ගොවියන් අතර බහින්බස් වුණා. ගොවියන් අතර බහින්බස් වීමෙන් මේක රජදරුවන් දක්වාම ඉහළට මේ අසමගියේ නැත්තම් ભેදය හොලහලේ පැතිරී ගියා. අන්තිමේදී දෙනුවර රජදරුවෝ ඔවුන් අතර පුදුම කෝපයකින් හා යුද්ධයකට සන්නද්ධ වුණා. මේක සරුවක් යන වාසිය දැකලා අහසින් වැඩියා. අහසින් වැඩලා අහසේ තෙමින් ඉඳලා ඔවුන්ට නොතෙමින්ද අන්ධකාරය නැවුවා. ඊට පස්සේ ආලෝකයේ විහිදෙව්වා. ආකේ වැඩින්නේ සරුවක් යනවා දැකලා ආවද දිනේ කියලා ගන්න හැමෝම. කන්දල කිව්වා අනේ අපට උභාන්තිගේ තන මේ මහා සනිසිල්ලක් උභාන්ත නැත්නම් මෙතන මහා ලේ ගංගාවක් වෙනවානේ කියලා බණ අහන්න සූදානම්. එනවා මේ සරුවක් යනවා විශේෂ පූර්ව චරිත ගැන හද පාවෙමින් මේ අසන්ද සාමග්‍රේකිනේ සනිසස් දේශනා කළා. ඒ කියන්නේ පන්දන ජාතකයේ එවැගේම සම්මෝධමාන ජාතකයේ මේ වාගේ බුද්ධ බෝධිසත්ව චරිත කීපයක්ම දේශනා කළා. ඒ කියන්නේ වතුර ඇලකට වැද්දෙක් ගිහිල්ලා ගිහින් වැද්දෙක් ජලක් දානවා. මේ ජලයේ මේ වතුර ඇලේ නායකතුමා අපේ බෝධිසත්වය. උනාසිතුව අපි එකතු වෙලා මේ ජල උස්සගෙන ගිහිල්ලා අකුලක් උඩ දාලා අපි හිඟලයා. ඔක්කොම එක බයෙන් උස්සලා ඉස්සලා ගියා. ඔහොම වාර කීපයක්ම එක වටියෙක්වත් අල්ලා ගන්න බැරි වුණා. ඔහුගේ දැලත් බොහොම අමාරුවෙන් තමයි අර අකුලෙන් බේරාගත්තේ. ඕනින් අතර එක වටියෙකුගේ ඉස්ස පෑගුණා තාගෙනෝගේ වටෝගේ කකුලට. ඔහු පිටලා ගන්න. දෙන්න බහින් දැස් වුණා. දෙන්න බහින් දැස් වීම නිසා ඒක මේ දෙපිලකට බෙදුණා මේ වටුවන් කිරිස. අන්තිමේදී මේ අසමගේශව සමගි කරන්න බෝසත් වතුවා බොහෝ උපදෙස් දුන්න ආවාද කළා සමගුණේ නෑ. ඉනාසේ වතුරල අත්තර දාලා වෙනම ගියා. තමන්ගේ කැමැති දෙයක දෙනෙට එකතු කරගෙන ගියා. ඊළඟ දවසේදී දීන වැද්දාවිල දල දැම්මා කිසි කෙනෙක් කිසියේ නෑනේ. මේ වතුව දැන් බෙදෙන බෙදෙන අසමගි වෙලා ඉන්න නිසා ඔය කැමති නම් ඔහි උත්සාහ ගන්න කියලා කිසිම කෙනෙක් ඕනෝන්ට සහාය වුණේ නෑ. අන්තිමේදී දීන වැද්දා වතුරල ඔක්කොම ළඟම ගිහින් තමන්ගේ අමුදරුවන් සතුටු කරවමින් වසමස් නෑවා විකුණු ලමුදල් කළා. මේක බුදුරජාණන් වහන්සේ පහදා දුන්න එදා සාමග්‍රීන් වෙන දවසේදී මේක විශාල මහරකයකින් ඔක්කොම බේරගත්තා. අසාමග්‍රී වීම නිසා විශාල විනය විශේෂණයකටපත් වුණා. මේක නිසා සමග්ගානන් සපෝසුකෝ සනතනකදීන සමග වීම සප පිණිස පවතිනවා කියලා සඳහන් කළා. පන්දන ජාතකයේ කියන්නේ එක්තරා වලකෙක් එක්තරා වලකේ කොළොම් ගහක් යට කොළොම් ගහක් යට නිදාගෙන සිටිය. කොළොම් ගහේ දිනක් අත්තක් ගිරකඩයක් පදාගෙන වැටලා මේ වලහාගේ ඇඟ උඩ වැටුණා. මේ වලහා කොළොම් ගහ ඉන්න දේවතාව තමයි මේක කෙරේ කියලා ඔහු කෙරේ වෛර බැඳගත් දිනුවා. ඒ අතරේ එක්තරා සියවදියෙක් තමන්ගේ රසරෝධ සඳහා හොඳ ජව වර්ග සොයාගෙන ඇවිදිනවා. මේ වලාට කතා කරගන්න පුළුවන් බවක් මෙහෙන් පේනවා. මේ වලා කියලා කියනවා සම්වේච වේලාවේ මිත්‍රයා ওই රත රෝදෙද හොඳම හොඳම ජාවාර්ගයේ තමයි කොළොන් ගහේ ගව. දෙන්න පෙන්වන්නේ දෙන්න පෙන්වන්න දෙන්නේ කියලා අර කොළොන් ගහ පෙන්නේ. ඉතින් මේ කොළොන් ගහ කපා ගත්තම ඇරියේ වඩුව. කොළොන් ගහ සම්බන්ධව දේවතාවෙක් හිටියා. මේ දේවතාව තිබුණා. ඔය අතරේ මිනිස්සෙකින් මේ දේවතාව දිනත බැලලා මේ විවාදුවාට කියවා මිත්‍රයේ ඒ රස රෝදේට හොඳම හොඳ රටේ අවශ්‍යතා සඳහා හොඳම හොඳ හමක් තමයි මේ වලට ගියාම කියන්නේ. අන්තිමේදී මේ රියවඩුව වලහා මරාගත්තා. දැන් වලහා මැරෙනකොට මේ තේරතා කිරේ වෛරයෙන් මැරෙනවා. දේවතාවත් වලහා කිරේ වෛරයෙන් මැරෙනවා. මේ කොළොන් වලක් වෛරයේ සල්පාන්තයේ දක්වාම යන වෛරයක් හැටියට බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා. මේ වාගේ පිළිවෙලින් ආචාරයේ කෙදවීම කියනවා. එතකොට සමන සම්ප්‍රාණ වීම නිසා තමයි මේ වගේ විපත් වලින් නිදෙන්නේ අසමගියෝ තැන හැම තැනකදීම සමන්දත් අනුන්දත් මහා කීර්තනයක් උපසත් සිද්ධ වෙනවා. මේක නිසා සරුවඥන් වහන්සේ දේශනා කළේ සමග්ගානන් තපෝසුකෝ සමග වීන හිතසෝ පිණිස පවතිනවා. ඒ අනුව සලස බැලීමේ යටි දානයක් දෙනවා. සීලයක් සමාදන් වෙන පිරිසක් එකතු වෙනවා. භාවනා කරන්න පිරිසක් එකතු වෙනවා. වෙනත් වෙනත් සාමග්‍රී සංඝ සමය ත්‍ත්වයෙන් වලට එකතු වෙනවා. සමිති සමාගම් වලට එකතු වෙනවා. ඔය එකතු වෙන සීල දෙනා එක බහට එක සම්මුතියට වැටෙනවා නම් මොනතරම් සැපයක්ද? ඒකාර විද්‍ය රජදරුවන්ට බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන අපරිහානීය ධර්ම හතක්. එයින් පළවෙනි අපරිහානීය ධර්මයේ අභින්නං සංනිපතේ ශාන්ති සංනිපාත බහුලා විහෙරಂತಿ. මෙතර එකතු වෙනවා නම් නිතර නිතර වැඩියෙන් එකතු වෙනවා නම් මේක දියුණුවට හේතුවක්. සමග්ගා සංහිපතිස්සන්තේ සමග්ගා වෘත්තහිස්සන්තේ සමග්ගා වජ්ජකරණියානි පරිස්සන්ති බුද්ධියව ආනන්ද වජ්ජේ නම් පාටිකංකා නොපරිහානි. ඒ කියන්නේ එකතු වෙන්නේ සමගිය. නැගී සිටින්නේ පෙරන්නේ පිටත් වෙන්නේ සමගිය. වැඩ කරන්නේ සමගිය. එහෙමනම් මේ විච්චි රජදරුවන්ට දිනුවාක් වෙනවා පිළිමයක් පාන්නේ නැහැ කියලා ওই දෙයට කරුණු හතක් දේශනා කළා. නිසා අපි නිවසක ජීවත් වෙන පිරිසක් ආයතනයක වැඩ කරන පිරිසක් වශයෙන් එවාගෙන සමිති සමාගම් වල වැඩ කරන පිරිසක් වශයෙන් සහභාගීත්වයෙන් යම් තැනක එකතු වෙනවා නම් ඒ හැම තැනකදීම අපට ගේන්න ඕන සමග්ගා සම්නිපති ශාන්ති සමගියෙන් මෛත්‍රියෙන් එකතු වෙනවා සමග්ගා වෘත්තෙහි ශාන්ති මෛත්‍රියෙන් සමගියෙන් චිත වියාන සමග්ගා සංඝ කරණීයානි කරිසන්ති සමාගයේ සමූහ කටයුතු සමග සම්පන්නව කරන. ඒ හැම තැනකදීම සමාගයේ సంతානයේ වැඩෙන්නට ඕනේ සාරාණීය ධර්ම. ඒවා තියෙන හයක්. පළවෙනි සාරාණීය ධර්මයේ තමයි මෛත්‍රී කාය කර්මය. දෙවැන්න මෛත්‍රී වචී කර්මය. තුන්වැන්න මෛත්‍රී මනෝ කර්මය. හතරවැන්න බෙදා හදා අනුභව කිරීම. පස්වැන්නේ සමාගයේ පැවතුම් සමානෝ පැවැත්වීම. හයවැන්නේ සමාගයේ පිළිගැනීම හේවත් ආબોධයේ සමග සම සමව පවත්වා ගැනීම. මේ කර්ම හැටි කියනවා සාරාණීය ධර්ම කියලා. ඒකට සාරාණීය කියන්නේ නිකන් නෙමෙයි. ආනිසංස හතක් එකක් එකක් ගානේ ලැබෙන නිසායි. කෙනෙක් දුටු කෙනෙහි ආචාර කරනවා. අන්න මෛත්‍රී කාය කර්මය. වැඩිහිටියෙක් නම් වන්දනා කරනවා. අන්න මෛත්‍රී කාය කර්මය. කෙනෙකුට අවශ්‍ය දෙයක් වතුර පොඩක් හරි පිළිගන්නවා. බාර දෙනවා. කෙනෙකු පරිහරණය කරන ඇඳ ඇති මිත්‍රිතු කර දෙනවා. කොටෝ පිරිසුදු කරලා දෙනවා මේක පිරිසුදු කරලා දෙනවා අන්න මෛත්‍රී කාය කර්ම මේ වාගේ කුලියෙන් හරි මහත් පතෙන් හරි අනුන් උපකාර වෙනවා නම් කය වේසෝලා මෛත්‍රියෙන් ඒක සාරාණීය ධර්මයක් සාරාණීය කියන්නේ සාරාණීයා හේ කරණ ගරුකරණ සංඝාය අයවාදාය සාමග්ග්‍යා ඒකේ භාවය සංවත්තති මෙන්න ආනිසංස හතේ සාරාණීයා කියන්නේ හිත හිතා නැවත නැවත හිතේ සතුට ඇති වෙනවා සිය කරනා ඕනෝන් කරේ මෛත්‍රියෙන් ප්‍රේ භාවය ඇති වෙනවා ගරු කරනා ඕනෝන් එතේ මෛත්‍රියෙන් ගරුත්වය ඇති වෙනවා සංග්‍රහය ඕනෝන් එතේ සංග්‍රහයක් ඇතිවීමක් වෙනවා අවිවාදායේ ඕනෝන් එතේ බහින්වත් නොයෙන් පිණිස හේතු වෙනවා සාමග්ගය සාමග්ගයේ කයත්ම පිණිස හේතු වෙනවා ඒකේ භාවය එකතුවා එකතු වීම හා සාමේ සමාධිය පිණිස හේතු වෙනවා මේ ආනිසංශ හතක්ම ඔය කියන මෛත්‍රී කාය කර්ම නිසා ලැබෙනවා. මෛත්‍රී වාචික කර්ම කියන්නේ ඇති තැනක් නැති තැනක් ඕනෝ යෙත මෛත්‍රී වචනයෙන්ම ආමන්ත්‍රණය කරන නම කියනවා කතා කරනවා ಗುಣ කියනවා. ඒකත් අර වගේ සාරාණීය සිහිකරණයේ සැලසීමක් ඇති කරගන්න මේ කරන වුණොන් එත මෛත්‍රී භාවයෙන් ප්‍රී භාවය ඇති වෙනවා. ගරු කරන වුණොන් එත මෛත්‍රියෙන් ගරුත්වය ඇති වෙනවා. ඒ වගේම සංග්‍රහය වුණොන් එත සංග්‍රහයක් සම්පූර්ණ වෙන වචනේ. අවිවාදාය එවාගෙන විවාද නොවියන් පිණිස බංගින්බස් නොවියන් පිණිස හේතු වෙනවා සාමග්ගියා සමගිය පිණිස හේතු වෙනවා ඒකේ භාවාහිතේ සමාධිය පිණිස හේතු වෙනවා මේ වාගේ මෛත්‍රී මනෝ කර්මයේ තියෙන ඇතිකලක් නැතිකලක් හතබක් හදපත් වෙන තමන්ගේ මෛත්‍රී සිත විහිදුවනවා එවාගේම ලද පමණින් සතුට වෙනවා පමණක් මේ ලද දෙය බෙදා හදාගෙන පරිභෝග කරනවා අපි හිතමු යම් කිසි කෙනෙකුට ඉස්සර කතාවක් අපේ තියෙනවා ගමේ ගොඩේ මව්වරුන්ගේ ඒක නෙල්ලෙගලියෙන් හත් දෙනෙක් කාලා ගඟටත් දන් දුන්නා කියලා ගඟේ සතුන්ට. ඒ කියන්නේ නෙල්ලෙගලියක් කාලා බඩ කෙරෙන්නේ නැහැ. නමුත් අර බෙදා හදා ගැනීම නිසා ඔවුන්ගේ බඩ කෙරෙනවා. ඔවුන් හිතන ලොකු සනසිල්ලක් ඇති වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා. මේ වගේ තමයි සමාජ සුළු දෙයක් හරි ලැබුණා නම් අපි උතුම් ප්‍රේක්ෂාවක් ලැබුණා කියලා ඕක ලැබෙනකොට මේක තවත් කෙනෙකුට කැලලක් හරි පිළිගන්නන්න අපි සහභාගී වෙනවා මෛත්‍රී සාගත වෙනවා කාටවත් දෙදා හදා වඳ ගන්න අපි සමලි සම්පන්න වෙන්නේ ඒකෝට ඕනුන් එත පිය කරනා ඕනුන් එත ප්‍රේධාවය ඇතින සාරාණීයා සීකරණී සිටේ සනසිල්ලක් ඇති කරගන්න පුළුවන් වෙනවා ගරු කරනා ඕන් එත ගරුත්වයක් ඇති වෙනවා සංඝාය ඕනුන් එත ආමිත සංඝායක් ධර්ම සංග්‍රහයක් කළා වෙනවා අවිවාදායේ බහින්වත් නොවනු පිණිස හේතු වෙනවා සාමග්ගයා සමගිය පිණිස හේතු වෙනවා ඒකේ භාවහිතේ සමාධිය පිණිස හේතු වෙනවා අනික අර අවසොම් සවසොම් පිළිබඳව <clears throat> සමානත්වයේ කියේ ඕනෝගෙත උත්සාහයේදයක් නැතිව තමන්ගේ පංචශීලයේ නම් පංචශීලය හොඳින් ආරක්ෂා කරගන්න. පංචශීලය හොඳින් ආරක්ෂා කරන පිරිසක් නම් අන්න සීලෙන් සමානත්වයට පත් වීම ඕනුවන් එතන සාරාණීය ප්‍රිය කරන ගරු කරන ආදී ආනිසංස ලැබෙන්නේ හේතු වෙන සාරාණීය ධර්මයක්. අනිත් කාණේ තමයි ආબોධඥානෙ. ආબોධය කියන්නේ මෙතන ධර්මයේ පිළිබඳවයි. ධර්මයේ ගැන කිසිදු මත දෙයක් නැතුව ගැටලුවක් නැතුව ඕනුවන් අතර සමගියෙන් ධර්මයේ ගැන අවබෝධයක් සබා ගැනීමට කියනවා <clears throat> දික්ති සාමාන්‍ය ගත කියලා. ආબોධයේ සමානත්වයෙන් පවත්වා ගැනීම. එක්කෙනෙක් කියනවා පරලොවක් නැහැ කියලා. තාකෙනෙක් කියනවා පරලොව තියෙනවා කියලා. මේ දෙක්ටි අසමානයි. එතෙන්දී නැතේ කෙනෙක් වෙනත් ඇතේ කෙනෙක් වෙනත් බහින්වත් වෙන්නේ නැතුව තවත් දන්න කෙනෙක් ලවා විසඳවා ගන්නවා. කෙනෙක් වෙනවා මරණයෙන් මත්තේ අන්තරාභාවයක් තියෙනවා කියලා. තව නැහැ කියලා. දෙන්න බහින්වත් වෙන්නේ නැතුව නැනවත් කෙනෙක් ඒක සාකච්ඡා කළා මේක සාමග්‍රියට පත් කරගන්නවා. මේ වාගේ තමයි දෙක්ටි සාමාන්‍ය ගත කියන්නේ ධර්මයේ පිළිබඳව සාතනයේ පිළිබඳව මතභේදයකින් තොරව සමානත්වයෙන් අදහස් පවත්වා ගැනීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් සමග ධර්මයේ ගරු කළ කෙනෙක් මේ ලෝක ධාතුවේ පහළ වුණේ නැහැ. උන්වහන්සේ බෝධි සම්භාර පුණ්‍ය කාලේ මිනිසයන් වෙලා නෙමෙයි. උන්වහන්සේ පක්ෂීන් වෙලා, හංසයන් වෙලා, සමස්ත වතුන් වෙලා, සමස්ත මුවන් ගෝනුන් වෙලා, සමාරයේත වෙනත් වෙනත් සත්‍යයන් වෙලා පවා තමන්ගේ පිළිස සමගියෙන් සබාගෙන තියෙන්නේ මේ මෛත්‍රී බලය නිසායි. බොහෝ තෙන් අර ජවනාංශ ජාතිකින් 90000ක් 90000ක් ජවනයන්ට නායකව උල් සමගින් සබාගත මොනතරම් සමගින් සබාගත්තද කියනවා නම් ආශ්චර්යයක් 7000ක් මේ බෝසත් ජවනහංස රාජයා පිරිසෙන් ඈත් වෙලා ඉඳ සිද්ධ වුණා පාසයකට ආව වෙලා මේ 90000ක් දෙනා කැම ගන්න නැතුව එක්තැන් වෙලා කනගාටුවෙන් ඉඳලා තියෙනවා අන්තිමේ බෝසත් ජවනහංස රාජයා ගිහිල්ලා ඇත්තට වතුර වක් කළ තමයි පණ ගත්තා කියලා මේ තරමට සාමාන්‍ය ධර්මයේ ඇති කරගත් උතුමන් අතර අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. එනිසා බෞද්ධයන් වශයෙන් අපි සීලොම් දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශිෂ්‍යයෝ දරුවෝ අනුගාමිකයෝ අපි සරුවක්ඥන් වහන්සේගේ වචනය අනුගමනය කරමින් තන කටයුත්තකදීම මෛත්‍රිය බල පිහිටුවාගෙන සාමග්‍රියෙන් යුතුව කටයුතු කිරීම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන උතුම් ගෞරවයක් පූජාවක් වෙනවා. ඒ අනුව සලකා සැනසෙන්නට ඕනේ මේ ලෝක ධාතුවේ විෂාසංක කල්පලක්ෂයක් තරම් ඈත කාලයේ පටන් බෙරුම් පුරාගෙන ඇවිල්ලා තුන් ලෝකයේම එකම සාමග්‍රී ධර්මයක පිහිටුවමින් සුගතියට නිවනට පමුණවා ලමින් ලෝතුරා බුදුව සූවිසා සංගණන් ජනතාවට අමා මහ නිවන් සාක්ෂාත් කරවා දුන්න දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්සංඝයාතේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපටත් ඒ සරුවක්ඥන් වහන්සේට අනුවම මේ මෛත්‍රී බලයේ පිහිටුවාගෙන මෙලොව පරලොව ජයගෙන නිවන් මාර්ගය ගැනීමට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වේලොට අමාගහම් ලැබිවස්සෝල අසංග ගණන් ජනතාව නිවන් පුර පමුණුවලා අනුපාදිකේත පරිනිර්වාණය නිවන් ලැබියා. රහතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සතු ජනතාව සෝකේ කර්මාරූපෝ නිපන්වෝ ගියා. වැඩිහිටි විහාරස්ථානද රාජධානි උයන් පොකුණු මාලිගාවේ සියල්ලද නෂ්ඨාවශේෂ වුණා. මේ මාගේ රහඳකාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ගෙඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු ඈමින් දීමින් ඇඳුමින් පැළඳුමින් වශයෙන් මුලයෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආ ස්වභාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මක්ෂණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි සමතිසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ සීල සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයයි. ඒ දෙක නැති ශාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි. නිවනට තනීමේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාරි සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු කසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී දසපාරමී දෙලින් ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ග අනුභවයෙන් බෝධිපාක් ධර්මයන් ඥානභාවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාම රාමා මහ නිවන් ගැදියා සතර ධර්මයේ කොටේ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සැනසල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපටත් මේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අනුව යන්නේ සිදු කරන සෑම කුසලයක්ම රසපාරමී බාටපත් වේවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාටපත් වේවා සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම බාටපත් වේවා එමඟින් අපි පැතු බෝධි ඥානයෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු